භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස සයෝ කෝ මේ විසාකේ උපෝසථා ගතමේ පාලකූපෝසතෝ නිගන්ඨූපෝසතෝ අරියූපෝසතෝති තිංවත්නි අදත් පොය දවසේ මේ ශීල භාවනා කටයුතු කරන උපාසක උපාසිකාවන්ට ඒ පිළිබඳව ධර්ම දේශනයක් පැවැත්වීමට බලාපොරොත්තු වෙන්නේ. උපෝසත සූත්‍රය කියන එක. මේක විශේෂයෙන් අෂ්ටාංග සීලේ සමාදන් වෙලා කටයුතු කරන උපාසක උපාසිකාවන්ට ඊ타මත්ම ප්‍රයෝජනයි. ඒ නිසා හැමදෙනාම හොඳින් හිතට අරගෙන තමන්ගේ උපෝසත සීලය හොඳින් වැඩි දියුණු කරගෙන ඒ ආගම ඉදිරියේදී කියන සමාධි භාවනා ඒවත් වැඩි දියුණු කරගෙන තමන්ගේ බලාපොරොත්තුවට අනුව උතුම් අමා මහ නිවන් දකින්නට වීරිය වඩන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා සවැත් නුවර පූර්වාරාමයේ කියන එකේ. විසාකාව හදලා පූජා කරපු ආරාමය. දවසක් උපෝසත දවසක විසාකාව විහාරයට පැමිණිලා බුදුරජාණන් වහන්සේට වැඳලා වාඩි වෙලා හිටියා. මේ මහ දවල් කාල සීමාවක්. බුදුරජාණන් වහන්සේ ඇහුවා විසාකාවගෙන් විසාකාවෙනි මේ දහමහා දවල් කාලයේ මොකද මේ විහාරයට පැමුණුනේ කියලා. ඊළඟට විශාකාව උත්තර දෙනවා ස්වාමීනි මම අද තෙහෙවස් සමාදන් වුණා. ඒ නිසා මට හිතුණා බුදුරජාණන් වහන්සේ දැකලා වැඳලා කියලා යන්න. ඒ නිසායි ආවේ කියලා මේ විසාකාව බුදුරජාණන් වහන්සේට සැලකර සිටියා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ මේ උපෝසතේ පිහිටන උපාසක උපාසිකාවන්ට තාමත්ම ප්‍රයෝජනවත් වන සරල ධර්ම දේශනාවක් පැවැත්වුවා. අනේ උපෝසත සූත්‍රයේ මුලින්ම සඳහන් වෙන පුංචි ඡේදයක් තමයි මාත්‍රිකා වශයෙන් සබාගත්තේ. කායෝකෝ මේ විසාකේ උපෝසතා. විසාකාවෙනි උපෝසත සමාදන් වීම තුනක් තියෙනවා. කතමේ තයෝ කවර උපෝසත තුනක්ද? ගෝපාල කූපසත් කූපෝසත ගෝපාලක උපෝසතය නිගණ්ඨූපෝසත නිගණ්ඨ උපෝසතය ආර්යෝපෝසත ආර්ය උපෝසතය කොට බුදුරජාණන් වහන්සේ මෙහිදී වදාරන්නේ මේ උපෝසත සමාදන් වීම පිළිබඳව ඒ කාරණා තුනක් පිළිබඳව ගෝපාලකෝපෝසතෝ නිගණ්ඨෝපෝසතෝ අරියෝපෝසතෝ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේම විස්තර කරනවා විසාකාවෙනි මොකද්ද මේ ගෝපාලක උපෝසතේ කියන්නේ? ඒ ගෝපල්ලා උදේට පැමිණිලා ගව හිමියාගෙන් ගැනලා ගවයෙන් බාර ගන්නවා. ඊළඟට මේ ගව රැළ තන පිට්ටනි කරා දක්කාගෙන ගිහිල්ලා දහවල් තන කවල පෑන් පවල හවසට ඇවිල්ලා ගැනලා අර ගව හිමියාට බාර දෙනවා. එහෙම බාර දීලා ගෙදර යනවා. ගිහිල්ලා රාත්‍රියට කාලා බීලා ඇඳට වෙලා මෙයා කල්පනා කරනවා. අද දවසේ ගවය මේ මේ ප්‍රදේශවල හැසිරුණා. මේ මේ තැන්වල පෑන් බිව්වා. ඊළඟට හෙට අසවල් ප්‍රදේශයේ ගවයන් හැසිරේවි. ඊළඟට අසවල් ප්‍රදේශයේ පැන්බොයි ආදි වශයෙන් ඒ ගවයන් පිළිබඳව තමන් කළ කටයුත්ත පිළිබඳව කල්පනා කරනවා රාත්‍රියේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ වගේ සමහර කෙනෙක් පෙහෙවස් සමාදන් වෙලා අටසිල් අරගෙන අද මේ මේ දේවල් කෑවා බෙව්වා මේ මේ කටයුතු කළා හෙට මේ මේ දේවල් කන්න බොන්න ඕන කියා මෙහෙම කල්පනා කරනවා මේ තනත්තා ලෝභ සහගත සිතින් තමයි මේ කල්පනාව කරන්නේ. මේ විදිහට අෂ්ඨාංග සීලය පිළිපිටලා උපෝසතේ සමාදන් වෙලා තමන් සමාදන් වෙච්ච සීලය ගැන ආවර්ජනය කරන්නේ නැතුව අද මේ මේ දේවල් කෑවා බිව්වා හෙට මේ මේ දේවල් කන්න බොන්න ලැබේවි ආදි වශයෙන් කල්පනාවට වැටෙනවා. ඒ විතරක් නෙමෙයි මේකට සම්බන්ධ වෙනම ඇතැම් අය උපෝසතය පිහිටලා මේ වැඩක් නැති විවිධ දේවල් ගැන හිතනව කල්පනා කරනවා. වටා පිටා දේවල් පිළිබඳව අපේ ගැමි කතාව ඡානුව කියනවා නම් මේ ඕපදූප කතා මෙන්න මේ වගේ කතාබස් කරමින් වැඩක් නැති දෙයට සිත යොමු කරමින් වාසය කරනවා මේ උපෝසත දවසේ. මෙන්න මේක තමයි ගෝපාලක උපෝසතේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ. ඊළඟට නිගණ්ඨ උපෝසතය. ඒ නිගණ්ඨය තමන්ගේ ශ්‍රාවකයන්ට කියනවා නගෙනහිර දිසාවේ යොදුන් 100කින් එහා පැත්තේ ඉන්න සත්වයන්ට හිරිහැර කරන්නට එපා. ඒ වගේම බටහිර දිසාවේ, උතුරු දිසාවේ, දකුණු දිසාවේ මේ සිව් දිසාවේ යොදුන් 100කින් එහා පැත්තේ ඉන්න සත්වයන්ට අනුකම්පා කරන්න. එතකොට යොදුන් 100කින් මෙහා එන්න සත්වයන්ට අනුකම්පාවක් නැහැ. මෙන්න මේ විදිහට නිගණ්ඨයෝ ශ්‍රාවකයන්ම හික්මනවා. ඇතම් සතුන්ට අනුකම්පා කරනම ඇතම් සතුන්ට අනුකම්පා කරන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ ශ්‍රාවකයන්ට නිගණ්ඨය මේ විදිහටත් කියනවා සැපි හැමදෙනාම ඔය ඇඳලා තියෙන පිළි ඇඳුම් බහා තබව. ඒ කියන්නේ නිර්වත් වෙන්න කියන එකයි. එහෙම බහා තබුවාම නිර්වත් ඇඳුම් නැහැ. ඊළඟට මෙහෙම කියන්න දැන් මට කිසිම පරිබෝධයක් කරදරයක් නැහැ. ඇඳුනුත් නැහැ මොනවත් නැහැ. මගේ ඇතුළට පිටත කොහේවත්ම පිරිකර පිළිබඳව ඇඳුම් පැළඳුම් පිළිබඳව කිසිම බලබෝධයක් නැහැ. එහෙම නිර්වත්ත වාසය කළත් ඔහුගේ මව්පිය දයාදාය ඔහුව හඳුනනවා. මේ මෙසේ වේලාවකට සත්‍යයේ පිහිටනවා වේලාවකට අසත්‍යයේ පිහිටනවා. මේක මුසාවාදයක්. ඔහු ඒ රාත්‍රියේ ඇවෑමෙන් නොදුන් දේ වළඳනවා. මේ ඔහුගේ අදින්නාදානය. මෙන්න මේ උපෝසතය තමයි නිගණ්ඨෝපෝසතය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ උපෝසතේ මහත්ඵල මහානිසංසවන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට නියම මග යන නියම ආකාරයට කටයුතු කරන උපෝසතයක් නෙමෙයි. ඒ නිසා මේ උපෝසතය මහත්ඵල මහානිසංස වන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. එතකොට දැන් මුලින්ම දේශනා කළා ගෝපාලක උපෝසතය ඒකත් ආනිසංසදායක නැහැ. ඊළඟට වදාළ නිගණ්ඨෝපෝසතය ඒකත් ආනිසංසදායක නැහැ. තුන්වෙනුවට වදාළේ ආර්ය උපෝසතය කියන එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ආර්ය උපෝසතය කියන එක මොකද්ද කියලා විස්තර කරලා වදාරනවා. මේ උපෝසත සූත්‍රයේ පාලි පද රාශියක් කියන්නට සිද්ධ වෙනම නමුත් ඒක මේ ශ්‍රාවකයන්ට අවබෝධයට ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ආර්ය උපෝසතේ කියන්නේ මොකක්ද කියලා. දැන් බුදුරජාණන් වහන්සේට තේරමක් නැහැ අවශ්‍ය නැහැ අර ගෝපාලක උපෝසතේ පිළිබඳවත්. නිගණ්ඨෝපෝසතේ පිළිබඳවයි. නමුත් මේ වැරදි පැත්ත මේ විසාකාවට පෙන්වලා දුන්නා. ඊළඟට හොඳ පැත්ත දේශනා කරන ආවිසාකාවට. කොහොමද සේයතාපි විසාකේ උපක්ඛලිට්ඨස්ස සීසස්ස උපක්කමේන පරියෝජපනාවෝ මේ හිස කිලිටුණහම හිස කියන්නේ හිසකෙස් තියෙන හිසක් පිළිබඳවයි මේ කතාව. දැන් වර්තමානයේ නම් කාන්තාවන්ගේ පමණයි හිසකෙස් තියෙන්නේ. අතීතයේ පිරිමි ගැහන දෙපක්ෂයේම කොණ්ඩේ බැඳලා හිටපු බව කවුරුත් දන්නවා. කාගෙත් තියෙනවා හිසේ කෙස්. ඒ හිසේ කේශ කලාපයේ කිලුට වුණාම ඒක උපක්‍රමයෙන් තමයි සුද්ධ පවිත්‍ර කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරන කතංජ විසාකේ උපක්ඛලිට්ඨස්ස සීසස්ස උපක්‍රමේන පරියෝදපනාවෝ විසාකාවෙන මේ කිලිටි වුණා වූ හිස කොහොමද උපක්‍රමයෙන් පවිත්‍රතාවයට පත් කරන්නේ කක්කංච පටිච්ච මත්තිකංච පටිච්ච උදකංච පටිච්ච පුරිසස්සච තජ්ජං වායාමං පටිච්ච මේ කිලුට භාවයට ගියා වූ අපිරිසිදු වුණාව හිස කොහොමද පිරිසිදු කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ වදාරනවා කක්ක කියලා කියන්නේ මේ ඇඹුල් කල්කය අඟුල් කල්කයත් ඒ වගේම අත අතීතයේ මැටි වර්ගයක් පාවිච්චි කරලා තියෙන හිස පවිත්‍ර කරන්නට මැටිත් ජලයත් ඒ වගේම පුරිසස්සත තජ්ජං වායාමං පටිච්ච ඒ සුද්ධ පවිත්‍රයට ගන්න ව්‍යායාමය නිසා ඒවං කෝ විසාකේ උපක්කලිට්ඨස්ස සීසස්ස උපක්කමේන පරියෝදපනාහෝ විසාකාවෙනි මෙන්න මේ විදිහට හැඹුල් කල්කයක් නිසා මැටෙත් නිසා ජලයක් නිසා ඒ තනත්තාගේ ව්‍යායාමයක් නිසා මෙන්න මේ විදියට කිලිටි භාවයට ගියා වූ හිසේ උපක්‍රමයෙන් පවිත්‍රතාවයේ ඇතිවෙන ඒව මේවකෝ විසාකේ උපක්ඛලිටස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති. විසාකාවෙනි ඒ වගේම කෙලිටි වුණා වූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කරගන්නට ඕන. මොකද්ද මේ සිත කිලිටි වෙනවා කියලා කියන්නේ? මේ ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ නීවරණ කියන ඒවා. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්ධය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡා කියලා මේ සිත වසා ගන්න නිවන් මාර්ගට බාධා කරන ධර්ම පහක් තියෙනවා. අන්න ඒවයන් තමයි මේ හිත කිලිටි භාවයටපත් වෙන්නේ. දැන් අර කෙලිටි වුණා වූ හිස ඇඹුල් කල්පයත් මැටෙත් ජලයත් ඒ තනත්තාගේ ව්‍යායාමයක් නිසා පසුද්ධ පවිත්‍ර කරගන්නවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා විසාකාවට විසාකාවෙනි කෙලිටිනා වූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කරන්නට ඕන. අර හිස බිරිදු කළා වගේ. කතන්ත විසාකේ උපක්කලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනාව. කොහොමද විසාකාවෙනි කිලිටිනා වූ සිත උපක්‍රමයෙන් පවිත්‍රතාවයටපත් කරගන්නේ? ඉද විසාකේ අරිය ශාවකෝ තථාගතං අනුස්සරති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගව මේ බුදුරජාණන් වහන්සේගේ නව මහා ගුණය ඉද විසාකේ අරිය ශාවකෝ තථාගතං අනුස්සරති මේ බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ මේ ආර්ය ශ්‍රාවකයෙක් ගැන තමයි වදාරන්නේ. විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා මේ බුදු ගුණාදී ඒවා ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නේ ආර්ය ශ්‍රාවකයන්ටයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ හැමතැනම මේ ආර්ය ශ්‍රාවකෝ කියන පදය යොදලා තියෙන්නේ. නමුත් අනික් අයත් මේවා මෙනෙහි කරන්නට ඕන. ඉදිරියේදී බුදුගුණ ආදී මෙනෙහි වෙනවා, විස්තර වෙනවා. අනික් අයත් ඒවා මෙනෙහි කරන්නට ඕන. ඒවා මෙනෙහි කළාම හොඳට හිත පෑදෙනවා. ප්‍රේති ප්‍රමෝදය ඇති වෙනවා. හිත පහදිලා හිටන් ප්‍රීති ප්‍රමෝදය ඇති වෙලා ඒ අනුව හිතේ සමාධියේ තැම්පත්කම ඇති වෙලා ඒ අයට පුළුවන්කම ඇති වෙනවා සෝවාන් මාදී මාර්ගඵල පිළිවෙලින් රහත් බවටපත් වෙන්න. ඒ නිසා ආර්ය ශ්‍රාවකය පමණක් නෙමෙයි ප්‍රතග්ඥයත් මේ බුදු ගුණ ආදී දේවල් මෙනෙහි කළ යුතු බව තමයි අපේ බණ පොත්වල සඳහන් වෙන්නේ. ආර්ය ශ්‍රාවකයන්ට මේක හරියටම කරන්න පුළුවන් නිසා ඊටාම සාර්ථක නිසා බුදුරජාණන් වහන්සේ හැමතැනම මේ ආර්ය ශාවකෝ කියන පදේ යොදලා තියෙනවා. මේකෙත් එහෙමයි. හිත විසාකේ ආර්ය ශාවකෝ තතහාගතං අනුස්සරති. විසාකාවේ මේ ශාසනේ ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ ගුණ සමරනවා. ගුණ මෙනෙහි කරනවා. මොනවාදේ ගුණ කියලා තමයි මේ ඉතිපිසෝ භගවා කියන මේ පදපේලියෙන් සඳහන් වෙන්නේ. බෞද්ධයන් හැමදාම කියන පදපේලියක් ඒ නිසා ඒව ගැන විස්තර කරන්නට යන්නේ නැහැ. මේ ගුණ වලින් සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ තුල පැවතුණු ඊටාම වටිනා ගුණ නවයක්. ප්‍රධාන වශයෙන් ওই ගුණ නවය. නමුත් අපි සොයා බලනකොට වෙනත් වචන වලින් වෙනත් පද වලින් බුදුරජාණන් වහන්සේගේ නොයේ ගුණ මේ ත්‍රිපිටක ධර්මයේ ඇතුළත් වෙලා තියෙනවා. නමුත් බොහෝ දෙනා ව්‍යවහාර කරන්නේ පරිහරණය කරන්නේ මේ ඉතිපිසෝ භගවා ආදී නව මහා ගුණය. අකට බුදුරජාණන් වහන්සේ වදාරනවා විසාකාවෙනේ මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ ගුණ සමරන. ඉතිපිසෝ භගවා ආදී මේ ගුණ මෙනෙහි කරන. තස්ස තථාගතං අනුස්සරතෝ චිත්තං පසීදති අර බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීමෙන් ඔහුට වෙන්නේ මොකද? හිත ප්‍රසාදයටපත් වෙනවා පැහැදෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන හිත පැහැදෙනවා. ශ්‍රද්ධාව කියන්නේත් ඒකම තමයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ දන්නේ නැතුව පැහැදුනාට ඒක තරම් වටිනා ශ්‍රද්ධාවක් නෙබේ. බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී ගුණ තේරුම් අරගෙන ප්‍රසාදය ඇති කරගන්නට ඕන. ඒ නිසා බොහෝ තන දේශනා කරලා තියෙනවා ආර්ය ශාවකෝ මේ ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ ගුණ සමරනවා. සද්ධාති තථාගතස්ස බෝධින් බුදුරජාණන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ බුදු නුවණ විශ්වාස කරනවා. අන්න ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. මෙතනත් අදහස් කරන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණ විශ්වාස කරනවා. අයිතිපිසෝ භගවා ආදිවත්. ඒවා මෙනෙහි කරනවා. තස්ස තථාගතං අනුස්සරතෝ චිත්තං පසීදති බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරනකොට හිත හොඳට ප්‍රසාදයටපත් වෙනවා පාමුජ්ජං uppajjati ඔය පාමුජ්ජ කියන වචනයත් බොහෝ තැන්වල තියෙනවා පාමුජ්ජ කියන්නේ ප්‍රීතියම නෙමෙයි ලාභාල ප්‍රීතිය කියන එකයි නමුත් පාමොජ්ජ කියන ප්‍රමෝදය ඇති වුණාම ඊළඟට අනිවාර්යයෙන්ම ප්‍රීතිය සතුටක් ඇති වෙනවා. දැන් තථාගතයන් වහන්සේගේ ගුණ සමරන කොට මෙනෙහි කරන කොට හිත පැහැදෙනවා. හිත පැහැදිලා ඊළඟට පාමොජ්ජං උප්පජ්ජති ප්‍රමෝදයේ හිතේ සතුට ඇති වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? යේ චිත්තස්ස උපක්කලේසා තේ පහියන් අර කලින් කිව්වනේ මේ හිතේ උපක්ලේශ සුද්ධ පවිත්‍ර කරන්නට ඕන කියලා ඒ උපක්ලිට භාවයටපත් වෙනා වූ කිලිටුණා වූ හිත උපක්‍රමයෙන් පිරිසිදු කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ කලින් වදාලා මේ උපක්ලේශ කියන්නේ නීවරණ ධර්මයක් එතකොට මුලින් කියන ලද ආකාරයට තථාගතයන් වහන්සේගේ ගුණ සමරනකොට සිත හොඳට පැහැදෙනවා. හිත පහදනකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ අරභය ප්‍රමෝදේ ලාභාල සතුට ප්‍රීතිය සතුට ප්‍රීති ප්‍රමෝදේ ඇති වෙනවා ඒ ප්‍රීති ප්‍රමෝදේ ඇති වෙනකොට යේ චිත්තස්ස උපක්ඛලේසාතියේ පහේයන්ති හිතේ නීවරණ ධර්මයන් නැමැති උපක්ඛලේශ තියෙනම නම් ඒව ප්‍රහීන වෙනවා. කලින් මතක් කළ කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් ප්‍රහීන වෙලා යනවා බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීම නිසා. ඒකයි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාළේ. අර ඇඹුල් කල්කයත් මැටෙත් ජලයත් පුරුෂයාගේ ව්‍යායාමයක් නිසා හිස පවිත්‍ර වෙන්න වගේ මේ ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ ගුණ සමරනකොට හිත පැහැදෙනවා ප්‍රමෝදේ ඇති වෙන ප්‍රීති ප්‍රමෝදේ ඇති වෙනවා ඊළඟට යේචිත්තස්ස උපක්ඛලේසාතේ පහියන් හිතේ අර උපක්ඛලේශ තියෙනම නම් නීවරණ ධර්මාදිය තියෙනවා නම් ඒව ප්‍රහීන වෙලා යනවා ප්‍රහීන වෙනවා කියන්නේ මේ සමුච්ඡේද වශයෙන් ප්‍රහීන වෙලා යනවා නෙමෙයි ඒක ඈතට යනව ඈත් වෙලා යනවා සදංග විස්කම්බන වශයෙන් ප්‍රහීන වෙලා අයං උච්චත විසාකේ අරිය ශාවකෝ බ්‍රහ්මෝපෝසතං උපවාසති විසාකාවෙනි ආර්ය ශ්‍රාවකයා මේ විදිහට කටයුතු කරනකොට බ්‍රහ්මෝපෝසතේ උපවාසනා කියලා කියනවා. මෙතන බ්‍රහ්ම කියන්නේ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේගේ ගුණ සමරණයෙන් කටයුතු කරනකොට ඒක බ්‍රහ්මෝපෝසතේ වෙනවා. විසාකාවිනේ මෙන්න මේ විදිහට කටයුතු කළාම ආර්ය ශ්‍රාවකයා බ්‍රහ්මෝපෝසතේ උපවසනවා. බ්‍රහ්මනා සද්දින් සංවසති. බ්‍රහ්මයා සමග වාසය කරනවා. මෙතන බ්‍රහ්මයා කියන්නේ අර අපි අනික් අවස්ථාවට කියන බ්‍රහ්මයා නෙමෙයි. බුදුරජාණන් වහන්සේට මේ බ්‍රහ්ම කියන පදය මෙහි යෙදෙන්නේ. බ්‍රහ්මනා සද්දෙන් සම්මසති. බුදුරජාණන් වහන්සේ සමග වාසය කරනා ගුණ මෙනෙහි කරමි. බ්‍රහ්මං චස්ස ආරම්භ චිත්තං පසීදති. බ්‍රහ්මනම්මෝ බුදුරජාණන් වහන්සේ අරබයා සිත පැහැදෙනවා. පාමොජ්ජං උප්පච්චති හිතේ ප්‍රීති ප්‍රමෝදය ඇති වෙනවා. යේ චිත්තස්ස උපක්ඛලේසාතේ පහේ යන්ති. හිතේ පහළ වෙනවා නම් ඒ නීවරණ ධර්ම නැමැති උපක්ඛලේශයන් ඒවා ඔක්කොම සදංග විස්කම්බන වාසේ මුලින් ප්‍රහාණය වෙලා යනවා. ඒවං කෝ විසාකේ උපක්ඛලිටස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති විසාකාවෙනි මේ විදියට උපක්‍රමයෙන් සිතේ කිලිටි භාවය ප්‍රහාණය කරලා දානවා කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී වදාරනවා ඊළඟට නැවත බුදුරජාණන් වහන්සේ වදාරනවා සේයතාපි විසාකේ උපක්කලිට්ඨස්ස කායස්ස උපක්කමේන පරියෝදපනාවති විසාකාවෙන යම් ආකාරයකින් මේ කිලිටුණා වූ කය ශරීරය උපක්‍රමයෙන් සුද්ධ පවිත්‍ර කරනවද කතංච විසාකේ උපක්කලිට්ඨස්ස කායස්ස උපක්කමේන පරියෝදපනාවති විශාකාවෙන මේ කිලිටුණා වූ කය ශරීරය කොහොමද උපක්‍රමයෙන් පිරිසිදු කරන්නේ පවිත්‍රතාවයට පත් කරන්නේ සොත්තිංච පටිච්ච චුන්නංච පටිච්ච උදකංච පටිච්ච පුරිසස්සච තජ්ජං වායාමං පටිච්ච මේ පිරිසිදු කරන ආකාරය සොත්තිංච පටිච්ච සොත්ති කියලා කියන්නේ ඈත අතීතයේ ඇඟ ඇතිල්ලීම සඳහා යම් උපකරණයක් හදාගෙන තියෙනවා. කුරුවින්දක පාසාන කියන වර්ගයක් තියෙනවා. ඒ කුරුවින්දක පාසාන කුඩු අරගෙන ලාගටත් සමග අරගෙන කලවම් කරන පුංචි බෝල බෝල වාගේව හදනවා. ඒවැ හිලක් විදලා නූලක් දාලා මාළේ වාගේ මේක ඇඟා පිල්ලීම සඳහා ප්‍රයෝජනයට ගන්නවා. මේ සත්‍ය කියන්නේ ඒක තමයි. ඒකත් නිසා චුන්නංච සුණු කියන්නේ මේ සම්බන් වාගේ කුඩු වර්ග ඒව නිසා. පුදකංච පරිච්ඡ වතුරත් නිසා. පුරිසස්සත චජ්ජං වායාමං පටිච්ච. මේ පුරුෂයාගේ ව්‍යායාමයක් නිසා තමයි මේ පවිත්‍රතාවයේ සිදුවන්නේ. ඒවං කෝ විසාඛේ පක්කලිට්ඨස්ස කායස්ස උපක්කමේන පරියෝදපනා හෝති. විසාකාවෙනි මෙන්න මේ විදිහට කිලිටුණා වූ කාය ශරීරය පවිත්‍රතාවයටපත් වෙනවා. ඒවමේවකෝ විසාකේ උපක්කලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනාව විසාකාමිනේ ඒ වගේම අර කිලිට වුණා වූ කය අර විදියට අර කුරවින්දක පාසාන සුණු උදකය ව්‍යායාමය නිසා සුද්ධ වෙන්න වාගේ මේ කිලිට වුණා වූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කරන්නට ඕන මේ කිලිට වුණා වූ සිත කියන්නේ කාමච්ඡන්දාදී නීවරණයන්ට යට වුණා වූ හිත. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා කතංච විසාකේ උපක්කලිට්ඨස චිත්තස උපක්කමේන පරියෝදපනාව කොහොමද විසාකාවෙනි මේ කිලිටි වුණා වූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කරන්නේ යද විසාකේ අරිය ශාවකෝ ධම්මං අනුස්සරති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ උපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා. විසාකාවෙනි මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා දහම් ගුණ සමරනවා. කොහොමද ස්වාක්ඛාතෝ ආදී මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගුණ. ඒ ධර්මයේ ගුණ නිතර අහන නිසා ඒ පිළිබඳව විස්තර කිරීමට යන්නේ නැහැ. මේ දහම් ගුණ සමරනවා ආර්ය ශ්‍රාවකයා. තස්ස ධම්මං අනුස්සරතෝ චිත්තං පසීදති. අර මුලින් කිව්වා වගේ ධර්මයේ මෙනෙහි කරන්නා වූ ධර්මයේ ගුණ සමරන්නා වූ ඔහුගේ හිත පැහැදෙනවා. ප්‍රසාදයටපත් වෙනවා ප්‍රසන්නතාවයටපත් වෙනවා. ඊළඟට පාමොජ්ජං උප්පජ්ජති. ප්‍රේති ප්‍රමෝදයේ පහළ වෙනවා. දහම් ගුණ මෙනෙහි කරනකොට, දහම් ගුණ සමරනකොට ඒ තනත්තාට ආර්ය ශ්‍රාවකයාට ප්‍රේති ප්‍රමෝදය ඇති වෙනවා. ඒ ආර්ය ශ්‍රාවකයාට පමණක් නෙමේ කලිනුත් කියලා දුන්නා ආර්ය ශ්‍රාවකයා ප්‍රධාන වුණත් ආර්ය නොවුවයත් මේ විදියට දහම් ගුණ ආදී මෙනෙහි කිරීම කරන්නට ඕන. එහෙම කරලා පුළුවන් වෙනවා සමාධිය විදර්ශනාව දියුණු කළා සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් රහත් වීමට. ඉතින් මේ විදිහට ප්‍රමෝදය, ප්‍රේති ප්‍රමෝදය තියෙනවා දහම් ගුණ මෙනෙහි කරනකොට. මේ චිත්තස්ස උපක්ඛලේසාතේ පහේ යන්ති. ඒ දහම් ගුණ මෙනෙහි කරනකොට හිතේ තිබුණා වූ මේ නීවරණ කියන උපක්ලේශයන් සේරම ප්‍රහීන වෙලා යනවා. මුලදී තදංග විස්කම්බන වශයෙන් සේරම නීවරණයන් යටපත් වෙලා ප්‍රහීන වෙලා යනවා. අයං උච්චති විසාකේ අරිය ශාවකෝ ධම්මූපෝසතං උපවසත විශාකාවෙනි මෙන්න මේ ආකාරයට ආර්ය ශ්‍රාවකයා ධර්ම උපෝසතේ උපවසනවා කියලා කියනවා. මෙතන ධම්ම කියලා කියන්නේ නව ලෝකෝත්තර ධර්ම. එතකොට මේ නව ලෝකෝත්තර ධර්මයේ පිළිබඳවත් මෙතෙන්ට සම්බන්ධ වෙනවා. ධම්මේන සද්දෙන් සංවසති. මේ නව ලෝකෝත්තර ධර්මයේ සමග වාසය කරනවා. එතෙන්ට පැමිණෙනවා කියන එකයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පිළිබඳව සිහි කරනුවෙන් ඒ ධර්මයේ සමගත් වාසය කරනවා ඒ අනුව ගිහිල්ලා හිටන් අර හිතේ ප්‍රසාද ආදී ඇතිවීමෙන් සමාධි විදර්ශනා වලට බැහැලා නව ලෝකෝත්තර ධර්මයක් ඒ තනත්තා අවබෝධ කරගන්නවා. ධම්මෝපෝසතං උපවසෙ ධර්ම උපෝසතය උපවසනවා. ධම්මේන සද්දෙන් සංවසති. ධර්මයේ සමග වාසය කරනවා. ධම්මං චත්ත ආරම්භ චිත්තං පසීදති ධර්මයේ ආරම්භය ධර්ම ගුණ මෙනෙහි කරගෙනකොට ඔහුගේ හිතට හිතේ ප්‍රීති ප්‍රමෝදේ පහළ වෙනවා. ඊළඟට මේ චිත්තස්ස උපක්ඛලේසාතේ පහීයන්ති. හිතේ යම් මේ උපක්ඛලේශ තියෙනවා නම් ඒවා සේරම ප්‍රහාණය වෙලා යනවා. මේ ආර්ය උපෝසතේ දෙවෙනි පියවර තමයි. මුලින්ම වදාළ තථාගතයන් වහන්සේගේ ගුණ සිහි කිරීම මේ දෙවෙනුවට වදාළේ උන්වහන්සේ වදාළ නෛර්යානිකව ධර්මයේ ගුණ මෙනෙහි කිරීම. අර කලින් කියන ලද කුරවින්දක පාෂාණය සුණු ජලය පුරුෂයාගේ ව්‍යායාමය නිසා කය ශරීරය හොඳට පවිත්‍ර වෙන්න වගේ මේ ආර්ය ශ්‍රාවකයා දහම් ගුණ සමරනකොට ඔහුගේ හිත පවිත්‍රතාවයටපත් වෙනවා ඊළඟට ප්‍රමෝදේ පහළ වෙනවා හිතේ යම් උපක්ලේශ තියෙනවා නම් නීවරණ නැමැති ඔක්කොම යටපත් වෙලා ප්‍රහීන වෙලා යනවා මෙන්න මේක තමයි විසාකාවෙනේ මේ ආර්ය ශ්‍රාවකයා ධර්මෝපෝසතේ වස්නවා කියලා කියන්නේ. ධම්මේන සද්දෙන් සංවසති. ධර්මයේ සමග වාසය කරනවා. දැන් කලින් කිව්වා බුදුර බ්‍රහ්මනා සද්දෙන් සංවසති කියලා. බුදුරජාණන් වහන්සේ සමග වාසය කරනවා. එතන ධම්මේන සද්දෙන් සංවත් ධර්මයේ සමග වාසය කරනවා. තමන්ගේ හිතේ නිරන්තරයෙන් බුදු ගුණ දහම් ගුණ පවතිනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ සමග ධර්මයේ සමග වාසය කරනවා වෙනවා. ධම්මං චස්ස ආරම්භ දෙත්තං පසීදති. ධර්මයේ අරබයා ඔහුගේ හිත ප්‍රසන්නතාවයටපත් වෙනවා. කාමොද්දං උප්පජ්ජති ප්‍රමෝදය ප්‍රීති ප්‍රමෝදය ඇති වෙනවා ඊළඟට යේ චිත්තස්ස උපක්ඛලේසාතේ පහේ යන්නේ හිතේ යම් උපක්ඛලේශ තියෙනවා නම් ඒ සේරම ප්‍රහීන වෙලා යනවා මේ ආර්ය උපෝසතේ දෙවෙනි පියවර බුදුරජාණන් වහන්සේ වදාළා මේවා ගැඹුරු කාරණා නෙමෙයි ඕන කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා සේයතාපි විසාකේ උපක්කලිට්ඨස්ස වත්ථස්ස උපක්කමේන පරියෝදපනාව විසාකාවෙනි මේ කිලිටු වුණා වූ වස්ත්‍රය ඒක උපක්‍රමයෙන් තමයි පිරිසිදු කරන්නේ දැන් වස්ත්‍රයක් කිලිටු වුණාම ඒක සුද්ධ පවිත්‍ර කර ගැනීමට උපක්‍රම තියෙනවා ඒ උපක්‍රමයෙන් මේ වත් කිලිට වුණා වූ වස්ත්‍රය පවිත්‍රතාවයට පත් කර ගන්නවා. කොහොමද උස්මන්ත පටෙච්ච කාරාන්ත පටෙච්ච ගෝමයාන්ත පටෙච්ච උදකාන්ත පටෙච්ච පොරිසස්සච තජ්ජං වායාමං පටෙච්ච මේ උස්නේ නිසාත් කාරාන්ත කියන්නේ මේ අලුව දැන් වගේ නෙමෙයි ආදි කාලයේ ඔය පොල්පෙති පුරුස්සල එහෙම අලුගත් අරගත්ත බව සඳහන් වෙනවා වස්ත්‍රවල කුණු අරින්නට අලුත් නිසා ගෝමයන්ට කියන්නේ ගෝමුත්‍ර ඒවත් අරගෙන තියෙනවා ආදි කාලේ මේ වස්ත්‍ර පිරිසිදු කරන්නට උදකණ්ඩ පටිච්ච ජලයත් නිසා අපි තා කුඩා කාලේ අපිට මතකයි මේ මේ අලු ආදී මිශ්‍ර කළා හිටන් මේ කටයුතු කරන බව අපට දකින්නටත් ලැබිලා තියෙනවා. මේ වස්ත්‍රයේ තියෙන සේරම කුණු අරිනවා මේ උෂ්ණයත් අලුත් ගෝමුත්‍රාත් ජලයත් ඊළඟට ඒකට ව්‍යායාමයක් නිසා. හේවංකෝ විසාකේ උපක්කලිට්ඨස්ස වත්තස්ස උපක්කමේන පරියෝදපනාව ඉසානි සාකාවෙනි මේ විදියට කිලිටි වුණා වූ වස්ත්‍රය උපක්‍රමයෙන් පිරිසිදු කරනවා. ඒව මේවකෝ විසාකේ උපක්කලිටස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනාව. විසාකායනේ ඒ වගේම මේ කිලිටි වුණා වූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කරන්නට ඕන. කතංච විසාකේ උපක්කලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනාහෝ කොහොමද විසාකාවෙනි මේ කිලිටි වුණා වූ චිත්ත උපක්‍රමයෙන් පවිත්‍රතාවයට පත් කරගන්නේ මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කිලිටු හිත කිලිටු වස්ත්‍රයකට සම්බන්ධ කරලා උපමා කරලා දේශනා කළා මේ දේශනාව තව බොහෝ තැන්වල තියෙනවා මධ්‍යම නිකායේ තියෙන වත්සූපම සූත්‍රය කියලා එකක් ඒකෙත් මේක තමයි බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ. කිලිටුණා වූ වස්ත්‍රය හොඳට පවිත්‍ර කරන්නට ඕන. ඒ කිලිටුණා වූ වස්ත්‍රයට නිල් රතු කහ ආදී සායමක් හේවුවට අල්ලන්නේ නැහැ. ඒ වගේ කිලිටි වුණා හිතට ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයේ නැමැති මේවා අල්ලා ගන්නෙ නැහැ. අර වස්ත්‍රය කිලිටි වූ වස්ත්‍රය පිරිසිදු කරන්න වගේ හිත පවිත්‍රතාවයට පත් කරන්නට ඕන. ඒකයි මෙතෙන්දී වදාළේ බුදුරජාණන් වහන්සේ. කතන්ත විසාකේ උපක්කලිට්ඨස චිත්තස්ස උපක්කමේන පරියෝදපනා හෝති. විසාකාවෙන උපක්‍රමයෙන් කොහොමද මේ කිලිටි වුණාව සිත පවිත්‍රතාවයටපත් කරන්නේ? හිත විසාකේ අරිය ශාවකෝ සංඝං අනුස්සරති. සපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිසම්බන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරුෂුජානේ අට්ඨපරිස බුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කියන මේ සංඝ ගුණ මෙන්න මේවා මෙනෙහි කරනවා ඉද විසාකේ අරිය ශාවකෝ සංඝං අනුස්සරති සංඝ රත්නේ ගුණ සිහි කරනවා මේ විදිහට සංගරත්නයේ ගුණ සිහි කරනකොට ඒ තනත්තාගේ හිතේ තියෙන උපක්ලේශ සේරම ප්‍රහීන වෙලා යනවා. පළමුවෙන්ම තස්ස සංගම් අනුස්සරතෝ චිත්තං පසීදති. හිත හොඳට ප්‍රසාදයටපත් වෙනා ප්‍රසන්නතාවයටපත් වෙනවා. ඊළඟට පාමොජ්ජං උප්පජ්ජති. ප්‍රීති ප්‍රමෝදය පහළ වෙනවා. යේ චිත්තස්ස උපක්ඛලේසා තේ පහීයන්ති. යම් මේ සිතේ උපක්ඛලේස තියෙනවා නම් ඒ සේරම ප්‍රහීන වෙලා යනවා. අයං මුච්ඡ දෙවිසාකේ අරිය ශාවකෝ සංගූපෝස සංඋපවාසති. තිසාකාවෙනි මෙන්න මේ විදියට ආර්ය ශ්‍රාවකයා සංඝ උපෝසතය කියන එක උපවසනවා. සංඝේන සද්දින් සංවසති. දැන් නිතර බුදුගුණ මෙනෙහි කරන තනත්තා නිතරම බුදුගුණ හිතේ රැඳී තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ සමග වාසය කරනවා වෙනවා. ධර්මයේ ගුණ නිතර හිතේ රැඳී පවතිනවා නම් ධර්මයේ සමග වාසය කරනවා වෙනවා. ඊළඟට සංඝ රත්නයේ ගුණ නිතර රැඳී පවතිනවා නම් හිතේ සංඝයා සමග වාසය කරනවා. සංඝූපෝසතං උපවසති කියන වදාළේ ඒකයි. සංඝේන සද්දෙන් සම්මසති. මේ සංඝයා සමග වාසය කරන සංඝ ගුණ හිතේ රඳවාගෙන වාසය කරන සංගම් ප්‍රස්ස ආරම්භ චිත්තං පසීදති. ඒ සංඝ රත්නයේ ගුණ අරබයා ඔහුගේ හිත ප්‍රසාදයට ප්‍රසන්නතාවයටපත් වෙනවා. කාමොජ්ජං ජායති. එතකොට ඔහුට ප්‍රීති ප්‍රමෝදේ පහළ වෙනවා. යේ චිත්තස්ස උපක්ඛලේසා තේ පහී යන්ති. යම් මේ සිතේ උපක්ඛලේශ තියෙනවා නම් ඒවා සේරම ප්‍රහීන වෙලා මෙන්න මේ විදිහටයි විසාකාවෙනි මේ ආර්ය උපෝසතේ තුන්වෙනි පියවර සංඝ රත්නයේ ගුණ සමරමෙන් ඒ ආර්ය ශ්‍රාවකයා අෂ්ටාංග සීලය උපෝසත සීලය රක්ෂා කරනවා ආර්ය ශ්‍රාවකයා කියලා වදාලට ආර්ය භාවයටපත් නමුණු සාමාන්‍ය ජනයාත් මේ විදිහටම කරන්නට ඕන. එතකොටත් එයාගේ හිත පැහැදෙනවා, නීවරණයන් ප්‍රහාණය වෙනවා, සමාධි විදර්ශනා වඩලා හිටන් ඒ තනත්තාට මාර්ගඵල අවබෝධ කර ගැනීමට හේතු වෙනවා. ඒ නිසා ආර්ය ශ්‍රාවකයා පමණක් නෙමේ සාමාන්‍ය ප්‍රසග්ජනයත් මේ කටයුත්ත කරන්නට ඕන. මේ තුන්වෙනි පියවර. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා සේයතාපේ විසාකේ උපක්කලිට්ඨස්ස ආදාසස්ස උපක්කමේන පරියෝදපනා හෝති. විසාකායන මේ කිලිටි වුණාව ආදාස කියන්නේ කණ්ණාඩි. දැන් මූණ බලන කණ්ණාඩියක් වගේ එකක්. ඒක දැන් හොඳටම දූවිලි බැඳලා කිලිටි වෙලා තියෙනවා. එතකොට මේකත් මේ උපක්‍රමයෙන් සමායේ සුද්ධ පවිත්‍ර කරන්නට තියෙනවා. කොහොමද? තේලංච පරිච්ඡ, චාරිකංච පරිච්ඡ, වාලණ්ඩුකංච පරිච්ඡ, පුරිසස්සච තජ්ජං වායාමං පටිච්ච. තේලංච පරිච්ඡ කියන්නේ යම්කිසි තෙල් වර්ගයක්. චාරික කියන්නේ අලුව. වාලණ්ඩුක කියන්නේ කොස්ස. තෙල් දමලා අලු දමලා මේ කොස්සෙන් අතුල්වනවා මොකද්ද මේ කණ්ණාඩි අපි හිතමු මූණ බලන කණ්ණාඩියක් කියලා මේක දූවිලි බැලලා හොඳටම දැන් කිලිටි වෙලා තියෙන්නේ මේක සුද්ධ පවිත්‍ර කරන්නට ඕන ඒක කරන්නේ අර විදියට තමයි තෙල් අලු උපකාර කරගෙන කොස්සකින් අතුල්ලමින් ඒ පුරුෂයාගේ ව්‍යායාමයක් නිසා ඒ ආදාසේ කණ්ණාඩියේ පවිත්‍රතාවයේ ඇති වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒවමේවකෝ විසාකේ උපක්ඛලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනාවෝති. විසාකාමිනේ ඒ වගේම මේ කිලිටුමුණාව සිත උපක්‍රමයෙන් පවිත්‍ර කරන්නට ඕන. කොහොමද පවිත්‍ර කරන්නේ? දැන් අර කන්නඩියේ දෝවිලි බැඳෙන්න මාගේ හිතේ කෙලෙස් නැමැති දෝවිලි බැඳෙනවා. මේ කෙලෙස් වලට රේණු කියලා නමක් තියෙනවා දෝවිලි කියලා. හිතේ දෝවිලි මාගේ මේ කෙලෙස් වලින් බැඳී පවතිනවා. ආ දෝවිලි බැඳුනා වූ කණ්ණාඩිය තෙල් අලු කොස්ත උපකාරයෙන් ඒ පුරුෂයාගේ ව්‍යායාමයෙන් සුද්ධ පවිත්‍ර වෙන්න වගේ මේ කිලිටි වුණා වූ සිතත් උපක්‍රමයෙන් සුද්ධ පවිත්‍ර කරන්නට ඕන. කොහොමද සුද්ධ පවිත්‍ර කරන්නේ? එද විසාකේ අරිය ශාවකෝ අත්තනෝ සීලානි අනුස්සරති නිසාකායන මේ ආර්ය ශ්‍රාවකයා තමන්ගේ ශීලය මෙනෙහි කරනවා තමන්ගේ සීලයේ සම්පත්තිය පිළිබඳව. අඛණ්ඩානේ අච්චිද්දානේ අසබලානේ අකම්මාසානේ. අඛණ්ඩ අච්චිද්ද අසබල අකම්මාස කියන ආකාරයට. බුද්ධානි ණය නැති අපරාමත්තානේ සංහාදස්ත්‍යාදීන් පරාමර්ශණය නොවන විඤ්ඤුප්පසත්තානේ නුවණැතියන් ප්‍රසන්තා කරන සමාධි සංවත්තනිකානේ සමාධිය පිණිස බවත්තා මගේ ශීලය මෙන්න මේ විදිහයි අකණ්ඩ අච්චෙද්ද අසබල අකම්මාස කියන මේ ගුණ වලින් යුක්තයි බොජිස්ස අපරාමත්ත වෙඤ්ඤොප්පසත්ත සමාධි සංවත්තිනික කියන මේ ගුණ වලින් මේ ගුණ අටෙන් යුක්තයි මේ ගුණ වලින් යුක්ත වූ සීලය තමන් සමරන ගුණ තමන්ගේම සීලය පිළිබඳව තමන් සිහි කරනවා භාවනා කරනවා තස්ස සීලං අනුස්සරතෝ චිත්තං පසීදති ඔහුට මේ සීලය නැවත නැවත සිහි කරනකොට ඔහුගේ හිත ප්‍රසාදයටපත් වෙනවා. පාමොජ්ජං උප්පජ්ජති. ප්‍රමෝදේ ප්‍රීති ප්‍රමෝදේ පහළ වෙනවා. යේ චිත්තස්ස උපක්ඛලේසා තේ පහීයන්ති. හිතේ යම් උපක්ඛලේශ තියෙනම නම් ඒ ශේරම ප්‍රහීන වෙලා යනවා. අයං මුච්ඡති විසාකේ අරිය ශාවකෝ සීලූපෝසතං උපවසති විසාකාවෙනි ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ ආකාරයට සීලෝපෝසතේ උපවසනවා කියලා කියනවා සීලේන සද්දෙන් සම්මසති දැන් සීලය සමග තමයි වාසය කරන්නේ එයාගේ සීලය අති ප්‍රතිසිතේ අකණ්ඩ අච්චෙද්ද අසබල අකම්මාත කියන මේ ප්‍රධාන දුර්වලතාවලින් නැතුව මේ කණ්ඩ චිද්ද සබල කම්මාස කියන මේවාන් නැතුව අකණ්ඩ අච්චෙද්ද අසබල අකම්මාස කියන මේ ආකාරයට සීලය ආරක්ෂා කරනවා බුද්ධස්ස අපරාමට්ට වෙඤ්ඤප්පසත් සමාධිවත් සංවත්තිනේ කියන මේ අට ගුණයෙන් යුක්ත ශීලය ආරක්ෂා කරනවා එතකොට තමන්ගේ ශීලය ගැන මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? චිත්තං පසීදති. තමන්ගේ හිත හොඳට ප්‍රසන්නතාවයට ප්‍රසාදයටපත් වෙනවා. පාමුජ්ජං උප්පජ්ජති. ප්‍රමෝදේ පහළ වෙනවා. යේ චිත්තස්ස උපක්ඛලේසාතේ පහේ යන්ති. ඒ නීවරණාදී යම් උපක්‍රේත හිතේ තිබුණා නම් ඒවා සේරම ප්‍රහීන වෙලා අයං උච්චති විසාකේ අරිය ශාවකෝ සීලූපෝසතං උපවසති විසාකාවෙනි මෙන්න මේ විදියට ආර්ය ශ්‍රාවකයා ශීලෝපෝසතේ උපවසනවා සීලේන සද්දෙන් සංවසති සීලයත් එක්ක තමයි දැන් මේ වාසය කරන්නේ. සීලං චස්ස ආරම්භ තිත්තං පසීදති. සීලය අරබය හොගේ හිත ප්‍රසාදයටපත් වෙනවා. යේ චිත්තස්ස උපක්කලේසාතේ පහියං. යම් මේ සිතේ උපක්කලේස තිබුණා නම් ඒවා ප්‍රහීන වෙලා යනවා. අර කණ්ණාඩියේ බැඳුණු දූවිලි වගේ දූවිලි නැමැති කෙලස් තිබුණා නම් හිතේ මේ සීල ගුණ මෙනෙහි කරනකොට එයා සේරම සුද්ධ පවිත්‍ර වෙලා හිටන් හිත ප්‍රීතිපමෝදයටපත් වෙනවා ඒ වගේ මේවා සේරම ප්‍රහාණය වෙලා යනවා එතකොට සීල උපෝසතේ වෙනවා ඒක සීලේ සමගින් වාසය කරනවා වෙනවා කියලා හිටන් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාලා ඊළඟට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ සේයතාපි විසාකේ උපක්කලිටස්ස ජාත රූපස්ස උපක්කමේන පරියෝදපනා හෝති මේ ජාත රූප කියලා කියන්නේ රත්තරන් වලට කියන නමක් ඒ රත්තරන් උපක්‍රමයෙන් තමයි පිරිසිදු කරන්නේ ඒවා මේ ආකර වලින් ගත්ත තරමින් පිරිසිදු නැහැ. ඊළඟට රන් කැබලි සදනවා. ඒත් ඒක තම තාම හොඳට ආවරණ තනන්න තරමට පිරිසිදු නැහැ. සාදුරටත් ඒවා පවිත්‍ර කරන්නට නොවැ තියෙන සුළු උපක්කලේස ඔක්කොම අයින් කරන්නට ඕන. හතන්ත විසාකේ උපක්කලෙට්ටස්ස ජාත රූපස්ස උපක්කමේන පරියෝදපනාහෝ විසාකාවෙනේ කිලිතුනා වූ මේ රත්තරන් උපක්‍රමයෙන් කොහොමද පවිත්‍රතාවයට පත් කරන්නේ මේ රත්තරන් කිලුට වෙනවා කියන්නේ මේ අත ගෑවිලා කිලුට වීමක් නෙමෙයි. දැන් රන් ආකාර වලින් ගන්නේ ඒ රන් මිශ්‍ර යපස් වර්ගයක්. ඊළඟට ඒකේ තියෙන ගොරෝසු උපද්‍රව අපද්‍රව්‍ය අයින් කරනවා. ඊළඟට සාමාන්‍ය රත්‍රයන් හම්බ වෙනවා. ඊළඟට තවත් තියෙන අපද්‍රව්‍ය ඉවත් කරනවා. එහෙම ඉවත් කරලා කරලා තමයි මේ රන් කැබැල්ලක් බවට පත් වෙන්නේ. නමුත් මේ රන් කැබැල්ල තාම හරි නැහැ, පවිත්‍ර නැහැ. මේක තවත් තියෙනවා සියුම් අපද්‍රව්‍ය. අන්න ඒක ගැන මේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. කතන්ත විසාකේ උපක්කලිට්ඨස්ස ජාත රූපස්ස උපක්කමේන පරියෝදපනා හෝති. විසාකාවෙනි අර රත්තරන් වල තියෙන සියුම් අපද්‍රව්‍ය ඉවත් කරමින් කොහොමද ඒක සුද්ධ පවිත්‍ර කරන්නේ? උක්කංච පටිච්ච ලෝණංච පටිච්ච ජේරුකංච පටිච්ච නාලිසණ්ඩාංච සංච පටිච්ච පුරිසස්සච තජ්ජං වායාමං පටිච්ච මෙන්න මේ කාරණා ටික නිසා මොනවද උක්ක කියලා කියන්නේ මේ ලිප කෝව කියන එකනේ සංවන කරනවා ලෝණංච කියන්නේ ලුණු වර්ගයක් ඒවට මිශ්‍ර කරනවා. ගේරිකො කියන්නේ සිවංගුරු. ඒවත් නිසා නාලි සංරාසංච කියන්නේ නලයත් අඬුවත් නිසා. පුරුෂයාගේ ව්‍යායාමයක් නිසා. දැන් මේ රත්තරන් පවිත්‍ර කරන කරන්න උණු කරනවනේ. කෝවට දමලා රන් කරුවා ඒවා උණු කරනවා. ඒ උණු කරනකොට දාණයව තමයි මේ වදාලේ ලෝණංච පරිච්ඡ ගේරුකංච පරිච්ඡ. ලුණොත් සියංගුර කියන වර්ගයක් දමන බවයි මේ පොතේ අටුවාවල සඳහන් වෙන්නේ. ඊළඟට නාලි සංදාසංච පරිච්ඡ කියන්නේ නලයත් අඬුවත් නිසා. ඒ රන් උණු කරන පවිත්‍ර කරන රන් කරුවා හෝද රන් කැබැල්ලක් දාලා හිටන් ගින්දර දමනවා. නලයක් ඕන කරන්නේ පිඹින්න. අඬුවක් කුමන කරන්නේ ඒක අල්ලන්න. ඉතින් නලයෙන් පිඹලා ගිනි අවුලවනවා. ඉතින් නිරන්තරයෙන්ම ගිනි අවුලවන්නේ එතකොට ඒක කරවෙලා යනවා. වේලාවකට ගිනි අවුලවනවා වෙලාවකට කොස්සක් වාගේ හේකෙන් දිය ඉසිනව වෙලාවකට නිස්සබ්දව බලා ඉන්නවා. දැන් ඒ කෝවේ ගින්දර රස්නේ අඩු වෙනකොට නලයෙන් පිඹිලා ගිනි අවුලෝනවා. සීමාව ඉක්මලා රත් වෙනකොට වතර ඉහළ හිටන් ඒක ඩිංගක් පදමට ගන්නවා. නලයෙන් පිඹලා තමයි ගිනි අවුලවන්නේ. ඒකයි නාලිසණ්ඩා සංච කියලා වදාළේ. අඩුවෙන් තමයි කල්ලාන්නේ. මෙන්න මේ විදිහට අර රත්තරන් වල තියෙන සියුම් අපද්‍රව්‍ය ඉවත් කරන රන් කරුවා. ආකරයෙන් ගොඩගත්තට රන් වලින් බෑ ආභරණ තනන්නට. මේ රන් කරුවා ළඟට ඇවිල්ලා කෝට දාලා උණු කොල්ලා මේ විදිහට මේ සේරම කටයුතු ටික කරන්නට ඕන. එතකොට තමයි රන් කැබැල්ල අපද්‍රව්‍ය ඉවත් වෙනා පවිත්‍රතාවයටපත් වෙන්නේ. අන්න එතනින් පස්සේ තමයි ආභරණ තනන්නට පුළුවන් වෙන්නේ. එතකොට මේ රන් කරුවා මේ ඒ උදුණත් නැත්නම් කෝවත් නිසා ලුණුත් මිශ්‍ර කළා සිවංගුරුත් මිශ්‍ර කළා නලයත් අඬුවත් අරගෙන තමන්ගේ මහන්සිය ව්‍යායාමයක් නිසා මේ රන් කැබැල්ල හොඳ පිරිසිදුතාවයට පත් කරගන්නව සියුම් අපද්‍රව්‍ය ඉවත් කරනවා. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ආර්ය ශ්‍රාවකයා මේ කිලටුණා වූ සිත පවිත්‍ර කරන්නේ. ඒවං කෝ විසාකේ උපක්කලිටස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනාවති. උපක්‍රමයෙන් ඒක පවිත්‍රතාවයට පත් කරගන්න. කතන්ත විසාකේ උපක්කලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනාකෝ විසාකාවනි කවරාකාරයකින්ද කිලිටි වුණා වූ නීවරණාදී ධර්ම වලින් කිලිටි භාවයට ගියා වූ සිත පවිත්‍රතාවයටපත් කරන්න. ඉද විසාකේ අරිය ශාවකෝ දේවතා අනුස්සරති. විසාකායනේ මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා දේවතා අනුස්සරත් කියන්නේ දෙවියන් සිහි කරනවා. තස්ස දේවතා අනුස්සරත චිත්තං පසීදති. ඒ දේවතා අනුස්සතිය කරනකොට ඔහුගේ සිත පැහැදෙනවා. පාමොජ්ජං උප්පජ්ජති ප්‍රමෝදේ ඇති වෙනවා ප්‍රීති ප්‍රමෝදේ ඇති වෙනවා යේ චිත්තස්ස උපක්කලේසා තේ පහියන්ති. හිතේ යම් මේ උපක්කලේස තියෙනවා නම් ඒව ප්‍රහීන වෙලා යනවා. ඒවං කෝ විසාකේ උපක්කලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනාවෝ. විසාකාවෙනි මෙන්න මේ ආකාරයට කිලිටිනාව සිත පවිත්‍රතාවයට පත් කරගන්නවා. මෙතන දෙවියන් සිහි කරනවා කියනකොට තේරුම් කර දිය යුතු කාරණයක් තියෙනවා ඒ චාතුරු මහා රාජිකාදී මේ දිව්‍ය සදෙව්‍ය ලෝක තියෙනවා ඒ දිව්‍ය ලෝක වල ඉපදිලා සැප විපාක විඳින්නේ ඒ අය ශ්‍රද්ධා සීල ශ්‍රත ත්‍යාග ප්‍රඥා කියන මේ ගුණ හේතුකට කරනවා ශ්‍රද්ධා, ශීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මේ ගුණ පහ. මෙන්න මේ ගුණ හේතු කොටගෙන සදමුලව දෙවිය බ්‍රහ්මකායික කියන දෙවියොත් එක්ක ඔක්කොම මේ දිව්‍ය ලෝකවල ඉපදিলা සැප සම්පත් විඳිනවා. ඊළඟට දෙවියන් ළඟ තියෙන දෙවියන් ප්‍රගුණ කරපු ශ්‍රද්ධා, සීල, ශ්‍රත, ත්‍යාග, ප්‍රඥා කියන මේ ගුණ මා ළඟක් තියෙනවා කියලා මේ දෙවියන් ආයකට සංසන්දනය කරලා මෙනෙහි කරනවා. දේවතානුස්සති කියලා කියන්නේත් මේකම තමයි. දෙවියන් ළඟ තියෙන ශ්‍රද්ධා, සීල, ශ්‍රත, ත්‍යාග, ප්‍රඥා කියන ගුණ මා ළඟක් තියෙනවා කියන එකයි මේකෙන් අදහස් කරන්නේ. මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ අවසානයේදී වදාළේ මේ විසාඛාවට දෙවියන් සිහි කිරීම දේවතානුස්සති කියන එක පිළිබඳවයි. දේවතානුස්සතිය කියන්නේ මේ දෙවියන් සිහි කිරීම නෙවෙයි. ඒ දෙවිය සදෙව්ලව දෙවියෝ බ්‍රහ්මකායක දිව්‍යත් එකට ඇතුළත් වෙනවා. ඒ අය මේ දිව්‍ය ආත්ම භාවයට ගියේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ ಗುಣ හේතු කොටගෙනයි. එතකොට තමා තුලත් ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේ ಗುಣ තියෙනවා කියලා තමන් සිහිපත් කරනවා. එහෙම සිහිපත් කරලා තමනුත් දෙවියනුත් සංසන්දනය කළා සිහි කිරීම තමයි මේ දේවතානුස්සති කියලා මේ භාවනා කර්මස්ථානයකුත් තියෙන්නේ. මෙතනත් ඒකම තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට අර රන් කැබල්ලේ තියෙන සියුම් අපද්‍රව්‍ය ඉවත් කරන්නේ කොහොමද? ඒ උදුනත් නිසා ලුණුත් මිශ්‍ර කරලා සිවංගුරුත් මිශ්‍ර කරලා නලයත් අඬුවත් නිසා ඒ පුරුෂයාගේ රන්කරුවාගේ ව්‍යායාමයක් නිසා ඒ රන්කබැල්ලේ තියෙන සියුම් අපද්‍රව්‍ය ඉවත් කරනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ආර්ය ශ්‍රාවකයත් තමන්ගේ හිතේ තියෙන උපක්ලේශ සියුම් උපක්ලේශ පවා ඉවත් කරනවා. හතන්ත විසාකේ උපක්කලිට්ඨස්ස චිත්තස්ස උපක්කමේන පරියෝදපනාව අර රන් කරුව රන් කැබැල්ලේ මල හරින්න වගේ කොහොමද විසාකාවෙනි මේ කිලිටි වුණා වූ සිතේ පවිත්‍රතාවයට පත් කරගන්න. හිත විසාකේ අරිය ශාවකෝ දේවතානුස්සරති. විසාකාවෙනි මේ බුද්ධ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා දෙවියන් සිහි කරනවා. දෙවියන් සිහි කරනවා කියන්නේ දෙවියන් මතක් කරනව නෙමෙයි. ඒ දේවත්වයට ගියේ කොහොමද? ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ ගුණ නිසා තමයි ඒ අය මේ දේවත්වයට ගිහිල්ලා තියෙන්නේ. අද දෙවිය වෙලා තියෙන්නේ. එතකොට මාළඟත් මේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ ගුණ පහ තියෙනවා. තමන්ගේ දෙවියන් හා සංසන්දනය කරලා අනුස්මරණය කිරීම මෙනෙහි කිරීම තමයි මෙහි අදහස් කරන්නේ. දේවතානුස්සති කියන්නේත් මේකම තමයි. මෙන්න මේක තමයි ආර්ය උපෝසතේ කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ උපෝසත තුනක් ගැන දේශනා කළානේ. මුලින්ම දේශනා කළා ගෝපාලක උපෝසතේ කියලා. ඒ ගෝපල්ලෙක් කරන කියන දේවල් හිතන දේවල් පිළිබඳව විස්තර කළා ඇතම් කෙනෙක්. තේවත් සමාදන් වෙලා ඒ විදිහට මේ අපේ පුරුදු හැටියට කියනකොට ඕපාදූප අනම්මනම් කතාබස් කරමින් කනබන දේවල් ගැන කතාබස් කරමින් වාසය කරනවා නම් ඒකට කියනවා ගෝපාලක උපෝසතය කියලා. ඊළඟට අර නිගණ්ඨය තම ශ්‍රාවකයන්ට කියනවා යදුන් 100කින් එහා පැත්තේ නැගෙනහිර බස්නාහිර උතුර දකුණ. යදුන් 100කින් එහා පැත්තේ පිරිසට මෛත්‍රී කරන්න මෙහා පැත්තේ පිරිසට නැහැ. ඊළඟට ආයි කියන ඔබලාගේ මේ තියෙන ඇඳුම් ශේරම ඉවත් කරන්න, නිර්වත් වෙන්න. එතකොට ඔබලාට මේ ඇඳුම් නිසා කිසිම පරිබෝධයක් නැහැ. කියලා හිතන් කියන්නේ නමුත් මෙහෙම කලාට ඔහුගේ දෙමාපියෝ නාදාය මෙයාව හඳුනා ගන්නවා. එකට මේක වංචාවක් වගේ පසුවදා නුදුන් දේම අනුභව කරනවා මේ විදිහට කිරීම තමයි මේ නිගණ්ඨ උපෝසතේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ දෙවෙනි එක. තුන්වෙනි උපෝසතේ තමයි බුදුගුණ මෙනෙහි කිරීම හතරවෙනි එක ධර්මයේ ගැන මෙනෙහි කිරීම මේ ආර්ය උපෝසථය ගැන බලනකොට පළවෙනි එක බුදු ගුණ මෙනෙහි කිරීම දෙවෙනි එක දහම් ගුණ මෙනෙහි කිරීම තුන්වෙනි එක සංඝ ගුණ මෙනෙහි කිරීම ඊළඟට හතරවෙනි එක සීලය ගැන මෙනෙහි කිරීම පස්වෙනි එක දෙවියන් තුල පවත්නා වූ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන මේවා මෙනෙහි කිරීම මෙන්න මෙහෙම කිරීමෙන් ආර්ය උපෝසථය සම්පූර්ණ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදා. පින්වත්නි දැන් ඉතින් කාල වේලාව ඉක්ම ගියා. අද මේ උපෝසථ සූත්‍රය පිළිබඳව තමයි ධර්ම දේශනා කළේ. ගැඹුරු ධර්මයක් නෙමේ මේ සීල සමාදානයේ යෙදෙන අෂ්ටාංග සීලයේ පිළිපිටන හැම දිනාටම ඊ타මත්ම ප්‍රයෝජනවත් වෙන මේ ආර්ය උපෝසතය කියන එක ගැන තමයි විස්තර කළේ. මේ ආර්ය උපෝසතේ රැකීමෙන් සිත ප්‍රීති ප්‍රමෝදයේ ඇති වෙනම හිතේ ඇතිවෙන ඊටන් සියලු නීවරණ ආදී ප්‍රහාණය වෙලා යනවා. ඊළඟට සමාධි විදර්ශනා වැඩි දියුණු කරගන්නට පුළුවන් වෙනවා. ඒව වැඩි දියුණු කර ගැනීමෙන් ඒ සෝවාන් ආදී මාර්ග පිළිඵල පිළිවෙලින් උතුම් රහත් භාවයටපත් වෙන්නටත් මේන් මඟ පෑදෙනවා. ඒ නිසා හැමදෙනාම මේ ආර්ය උපෝසතේ පිළිබඳව කල්පනාවට අරගෙන හොඳින් උපෝසතේ රැකලා සමාධි විදර්ශනාදී භාවනා ගුණ දියුණු කරගෙන ඊටාම ඉක්මනින් ඒ ශාන්ත අමා මහ නිවන් දකින්නට වීර්යය වඩන්නට ඕන. ගන් ඉතින් ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කළ උදාාර කුසල බලයේ හේතුවෙන් හැම දිනාටම උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව තබා ගන්නවා